අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද සීල සමනත සේනාසනේ දවසක වැඩ පිළිවෙලට සම්බන්ධ සම්බන්ධව රැස් වෙන අවස්ථාවක් මේ වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවක් සඳහා ඒ නිසා සීලම දෙනා ධර්ම දේශනාවක් සඳහා කියන අදිෂ්ඨාන යුක්ත වාඩිලා tempත් වෙලා සාදුකාරය පවත්වමු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 කාලේන ධම්ම සාකච්ඡායිතං මංගල මුත්තමන්ති තී අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි විදුරන් මාතාගේ ඉල්ලීම මත මේ ශිර සමනල සේනාසනයේ පවත්වන ධර්මදේශනා ගුණයක් ධර්මදේශනා මාලාවක් විචිත පවත්වමු කියලා එකඟ වුණා ඊට පස්සේ සිංහල බෞද්ධයන් අතර ඉතාමත්ම ගෞරවයට ලක් වෙච්ච මේ මහා මංගල සූත්‍රය ඉදිරියේ තියාගෙන ඒ සූත්‍රයේ එක එක කරුණු එක එක දවසට දවසේ මාතෘකාව වශයෙන් තියාගෙන දේශනාව පවත්වාගෙන යාම තමයි අපි මේ මාසික මේ වගේ වැඩපිළිවෙල කරගෙන ගියේ. ඉතින් ඒ අනුව අපට අද ඉදිරිපත් වෙලා තියෙන්නේ මම මේ ඉදිරිපත් කරපු ගාථාවේ තියෙන අවසාන පදය කාලේන ධම්ම සාකච්ඡා ඒ තම්මංගල මුත්තම. කාලානුරූපව ධර්ම සාකච්ඡා පැවැත්වීම උත්තම මංගලයක් කියන කාරණා. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි අසීවනාච බාලණන් ආදී දිග පාරක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒ ඒ අවස්ථාවල අපි මේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතයේ සම්බන්ධයෙන් මංගල භෞතික ලෞකික කාරණා වලින් පටන් අරගෙන සර්වඥාන්සේ ක්‍රමයෙන් නිවනෙන් කුළු ගැන්වෙන විදියටයි මංගල සූත්‍රය දේශනා කරලා වදාරලා තියෙන්නේ. ඉතින් මුලින් මුලින් තියෙන කරුණු දැන් එන්නේ එන්නේ එන්නේ ගැඹුරකට Brahmacharya ජීවිතයකට එනතම් පූර්ණකාලීන භාවනාවකට තුඩු දෙන විදියට කුළු ගැන්වෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතේත් ඒවාක් වැටහෙනවනම් එතකොට ඒක මංගල කාරණාවක් වෙනවා. ඉතින් අපි තාමත් ඉන්නේ අර ආරම්භක ශේෂ්ඨයේ බාලාංශ පන්තියේ නම් ඒ කියන්නේ අපිට මේ අදාළ භාවය අපේ වර්ධනය ඇති තරම් වෙලා නැහැ. අපි තාමත් ඉන්නේ එතකොට යන්නේන ගමන් දුවන පයින් ගමන් ආධ්‍යාත්මික ගැන කල්පනා කරන වෙලාවක. නමුත් අපිට මංගල කාරණා ඉෂ්ට සිද්ධ වෙනවා නම් අපි මේ දුවන පයින් කාරණා පැත්තක තියලා අපේ ආධ්‍යාත්මය එහෙම නැත්නම් මේ Brahmacharya එහෙම මේ භාවනාව ජීවිතේ ප්‍රධාන දේ බවට වැදගත්ම දේ බවට පත් කරගන්න. ඉතින් ඒකපත් වීමත් කාලානුරූපව දයෝපගතව සිදුවීමත් ඒ සඳහා තමන් ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් පත් කර ගැනීමත් අතර තමයි මංගල කාරණාව තියෙන්නේ. සමහරුන්ට ඉබේ සිද්ධ වෙනවා ඒක. පෙර කරපින් ඇති බව එහෙම නැත්නම් ප්‍රතිરૂපදේශ වාසය අත් සමාපණිති වගේ තමන්ගේ ප්‍රාර්ථනා එල්ලේ හරිනම් ඉබේම වගේ ඒකට ඈදලා යන ගතියකුත් තියෙනවා. ඒ පෙරකල පිං ඇති බව නිසා. තව එකක් තියෙනවා ප්‍රයෝග ඥාන වලින්. ඒකට කියනවා පාටිහාරීය ඥාන කියලා. ඒ ප්‍රාත්‍යාර ඥාන වලින් පාටිහාරීය ඥාන ප්‍රායෝගික ඥාන වලින් අවශ්‍ය කෙනා හොයාගෙන ගිහිල්ලා ප්‍රයත්න කරලා භාවනා කරලා ඒ අදාළ ඥාන ලබා ගන්න. එනිසා මේ මිනිස්සෙකුට තියෙන ඥාන තුනක් ගැන ඔය විසුද්ධි මාර්ගයේ ආරම්භක ගාථාවේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන ගාථාවේ සඳහන් වෙනවා. එතන සීලේ පතිට්ඨාය සීලේ පීඨයව නරෝ සපඤ්ඤෝ. ආ උපත්තිම ප්‍රඥාවන්තය. ඒකට කියනවා මේ දහවි කියලා. එහෙම එහෙම එහෙම ඥානයක් කෙනෙකුට අවශ්‍යයි සාසනික වැඩ ගන්න. චිත්තම් පඤ්ඤංච භාවය. ඊට පස්සේ එයා භාවනාවෙන් සුතමේ ඥානෙන්, චින්තාමේ ඥානෙන්, භාවනාම ඥානවලිමුත් අපි දන්නේ නැති ඥාන වර්ගයක් උපදිනවා. මේ උපත්කේට හම්බෙච්ච නැති එහෙම නැත්නම් අපේ අම්මලා අප්පච්චිලා දන්නේ නැති එකක් භාවනාව උපය ගන්නවා. ඒ අතර ඒ ලබන අතර තන්මැසිනුවන කියලා අවස්ථානෝචිත ප්‍රඥාව කියලා ආතාපේ නිපකෝ බික්කෝ කියලා නිපක ප්‍රඥාව කියලා එකක් තියෙනවා. ඒක තමයි මේ ලෝකේ ඊටාම දුර්ලභම දේ. දැනට ඇටියට වැඩ ගන්න හැටි. ඒකට උපතිපඤ්ඤාවක් ඕනේ. ඒ වගේම ශිල්පීය ඥාන සහ භාෂා මේ ඉගෙන ගැනීම හදා හරහා ලැබෙන ඥානයත් ඕනේ. ඒ දෙකම තිබුණත් නිපක ප්‍රඥාව නැති වෙන්න ඉඩ තියෙනවා. නිපක ප්‍රඥාව කියලා කියන්නේ ඒ අවස්ථානෝචිතව මේක හරියට යොදවන හැටි. ඉතින් මේ තුනම ඇති කෙනාට තමයි නිවන තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි උපපති ප්‍රඥාවක් තියෙනවා. ඒ නිසා සර්වචන්සේ සඳහන් කරනවා පඤ්ඤාවත්ත සාධමෝ නායන් දමෝ දුප්පඤ්ඤාස. ප්‍රඥාවන්තේ විතරයි මේ ධර්මයේ තේරෙන්නේ දුෂ්ප්‍රඥ කට්ටියට දාන සීල දෙක තියෙනවා එයින් තතර වෙන්න වෙනවා. ඒ ටික නැසගෙන මේගොල්ලෝ සාසනික කටයුතු කරනවා. නමුත් භාවනාවට යනකොට උපපති ප්‍රඥාවක් අවශ්‍යයි. ඊට පස්සේ උපපති ප්‍රඥාවට ඊදර ඔක්කොටම භාවනාව හරියන්නේ නැහැ. සමත භාවනාව, විදර්ශන භාවනාව ඔක්කොටම හරියන්නේ ඒක සඳහා භාවනාමය ප්‍රයත්නිකුත් තියෙනවා. ඒක නම් පසුගිය අවුරුදු 40 ඇතුළත ඊට ඉස්සර තිබුණට වැඩිය ලොකු දියුණුවක් පෙන්වනවා. භාවනාවට පෙළඹෙන අය, උත්සාහ කරන අය, උත්සාහ කිරීම නිසාම යම් යම් භාවනා ප්‍රතිඵල ලබා ගන්න අයගේ වැඩිවීමක් පේන තියෙනවා. ඒකට මම මේ ධම්මජීව කියන මනුස්සයා පුදුමාකාර නිදර්ශනයක්. මොකද මේ මුළු අවුරුදු 40ම ඇස්සර කර මම හිතියේ මේ ලෝකෙට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ තියෙනවා නිපක ප්‍රඥාව කියලා ස්ථානෝචිත ප්‍රඥාවක්. ඒක තමයි ශාසනයේ තියෙන එක උඩ. අපේ පුද්ගලික දැනුමට උපපති ප්‍රඥා භාවනා ප්‍රඥාව ඕන වුණාට බාහිර ශාසනය සඳහා නිපක ප්‍රඥාව තියෙන මිනිස්සු නම් දකින්න නැත්තරම්. ලෝකෙ දෙන්නෙක් දක්වලා තියෙන අපේ අපත්‍ච්ච නායක ස්වාමීන් වහන්සේත් මේ බුරුමේ දැන්න වැඩ ඉන්න පණ්ඩිත ස්වාමීන් වහන්සේත් ඒ දෙනම වගේ කිට්ටු කරන කෙනෙක් මම කොහෙවත් දැකලා නැහැ. මෙන්න මේ නිප්පක ප්‍රඥාව සඳහා එහෙම තමයි තන්මැසි නුවණ ස්ථානෝචිත ප්‍රඥාව සඳහා මේ කාලේන ධම්ම සාකච්ඡා ඉතාමත් වැදගත්. කොච්චර භවනා කරත් ධර්ම සාකච්ඡාවකින් කාරණාවේ හෙලි කරගන්න දන්නේ නැත්නම් තව කවුරුත් කියන කා හෙලි කරන කාරණා වටහා ගන්න බැරි නම් ඒ වටහා ගැනීම හරහා දුක්ඛ සත්‍ය තේරුම් ගන්න බැරි නම් ඒ කෙනාට කාරණා සියල්ලම දුකක් වෙනවා. කාරණා සියල්ලම කරදරයක් වෙනවා. නමුත් යම් කිසි කෙනෙකුට මේ කාරණා සිද්ධ වුණේ මේ තැනට මට එන්න වුණේ මං උප්පත්ති ප්‍රත්‍යාව තිබුණ නිසායි. මේ ප්‍රශ්න වුණත් මයි ළඟට එන්නේ මම භාවනා ශාස්ත්‍රයට ආපු නිසායි. ඊට පස්සේ දැන් තණ්හසි නුවණ කියලා කියන්නේ මේ ප්‍රශ්නේ ආවට පස්සේ ඒක කලබල කරන්නේ නැතුව අවස්ථානුකූලව ස්ථානෝචිතමක පාවිච්චි කරන්න අපිට ත්‍රිපිටකය කියලා එකක් තියෙනවා. ඒකටයි අපිට සත්පුරුෂෝ ඉන්නේ. ඒකටයි මේ භාවනා ගුණ ටික තියෙන්නේ. ඒක පාවිච්චි කරගන්න බැරි වුණොත් ලැබෙන ලැබෙන හැම එකක්ම තලිපියක් අහුවෙච්ච වඳුරෙක් වගේ කපා ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ අතින් බලනකොට හරීම ලස්සනයි ඒක දිහා බලනකොට උප්පත්තිව ප්‍රඥාවන්ත වූත් භාවනාවත් කරන්නා වූත් නිපක ප්‍රඥාව නැති අයගේ කටයුතු දිහා බලනකොට ඒකේ තියෙන බොළඳ භාවය. භාවනාත් කරනවා. ඇත්තටම ඒකෙමුත් සෑහෙන ඉදිරිය කටයුතු කරනවා. නමුත් අර සාකච්ඡාවකදී එහෙම නැත්නම් නිපක ප්‍රඥාව වඩනකොට ඒ ඇත්තන්ට ඒ කාරණා තේරුම් ගැනීමේදී තියෙන ඒ අපහසුකම බයිනකොට කිසිසේත්ම දඬුවම් කරන්න වටින්නේ නැහැ. මොකද උප්පත්ති ප්‍රඥාව ඇති කට්ටියක් නෙයි. මේ භාවනාවත් කරන කට්ටියක්. නමුත් මේ නිපක ප්‍රඥාව නැති නිසා එයත්න්ට ලෝක සාසනයේ පැත්තෙන් ගන්න තියෙන වැඩ අඩුයි. ඒ නිසා මේ බුද්ධ ශාසනය විතරක් අපේ ਸਰුවචනාසික ශාසනය විතරක් සාකච්ඡාවට පුදුම විදේ තනක් දීලා තියෙනවා. අනික හැම තැනකම සුද්ධ ලියවිල්ලක් තියෙනවා සාකච්ඡාවෙන් තොරව බාර ගන්න ඕනේ. සාකච්ඡා කරුවොත් කෙලිම අපායයි. ඒ කෙලිම දෙයයන් අතර විරුද්ධ යෑමක්. සසුද්ධ ලියවිල සාකච්ඡා කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. අපේ සරුවචනාංශයේ දීලා තියෙන මේ ත්‍රිපිටකය සාකච්ඡාවකින් තොරව විමසීමකින් තොරව බාර ගන්නවත් එපයි කියලා. සරුවචනාංශිකේ ගුණයක් හෝ නුගුණයක් කවුරුරි කතා කළොත් ඒකට හිත මනාපමනාව පහල කරොත් ඒ උන්ද බුදුහාමසෙන් කෝලෙක් නෙවෙයි කියලා බුදුහාමසෝ කියනවා විමසා බලන්න නැතුව කරනවා. බුදුහාමරගේ ගුණයක් කියනකොට අනේ සාදු සාදු කියනවනම් විමසනකින් තොරව උන්ද බුද්ධ පුත්‍රෙක් නෙවෙයි. බුද්ධ දුහිතෘකාවකුත් නෙවෙයි. බුදුහාමරගේ දෝෂයක් කියනකොට හිතනරක් කරගන්නවා නම් විමසා බලන්නේ නැතුව මගේ ශිෂ්‍යෙක් නෙවෙයි කියලා බුදුහාමරෝ දීඝනිකායේ පළවෙනිම බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මගේ වචනෙන් කියනවනම් දේවාති දේවයි බ්‍රහ්මාති බ්‍රහ්මයි වැඳුම් පිටුල් ලැබනාත්ගේ උතුම් බැනුම් ආහන කට්ටියමොත් උතුම්ම කෙනා. වැඩිම බැනුම් ආපු කෙනා කියගේ බුදුහාමුදුරුවෝ. කවුරුත් හිතන්නේ මේ බුදුරජාන් වහන්සේට මේ දේවාති දේව ගතියක් තියෙනවා බ්‍රහ්මාති බ්‍රහ්ම ගතියක් තියෙනවා වන්දනීය සදිශේක් නැති සමාන කෙනෙක් නැතිලයි ඒ වගේ නිന്ദා ලබන්නන් අතරත් ත්‍රේෂ්ඨම කෙනෙක්. ඒක කිසිසේත්ම බුදු ගුණයකට බාධාවක් නෙවෙයි. බුදුන් කියන මේක විමසාවල්ල ගන්නයි කිය. බුදු ගුණ ටික වගේම බුදුජානස කරපු නිନ୍ଦා. ඒ නිසා බුදුජානස සඳහන් කරලා තියෙනවා නත්ති ලෝකේ අනින්දිතෝ. ඒතියෙදිත් කියලා තියෙනවා මම කියන දෙයක් විමසා බලන්න නැතුව බාර ගන්න එපා. බුදු ගුණයක්වත් බුදු නුගුණයක්වත් විමසා බලන්න නැතුව බාර ගන්න එපා කියලා ඒ නිසා ඉස්සල්ලාම ලෝකෙට ධර්ම සාකච්ඡාවකට අවශ්‍ය මානව අයිතිවාසිකම ලබා දුන්න උත්තරමන්නා තමයි බුදුරජාණන් වහන්සේ ඒක ඒ විතරක් නෙවෙයි ඒක නිකම් මේ සමාජශීලී එහෙම නැත්නම් මේ ආචාර ධර්ම පැත්තෙන් නතර කළා නෑ බුදුරජාණන්සේක සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වලට ඇතුල් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ භාවනා ක්‍රමේදී සතර ඊර්ධිපාද ගැන කතා කරනකොට ඊර්ධිපාද හතරෙන් එකක් තමයි මීමන්සා ඊර්ධිපාදය වීරියෙන් කරන්න බැරි නම් චිත්ත සමාධියෙන් කරන්න බැරි නම් කර්මයෙන් කරන්න බැරි නම් විමසුන් නුවණින් හොයා බලා කටයුතු කරන්න මේ ලෝකේ ජයග්‍රහණ කරන්න පුළුවන් පාරවල් හතරක් තියෙනවා. ගමන් පෙත් හතරක් තියෙනවා. සමාධිය සමාරේව කරගතයි. වීර්යය සමාරේව කරතයි. කර්ම ශක්තිය සමාරේව කරනවා. නෑනේ විමසුන් නුවණ යොදන්නේ කියලා තියෙනවා. මීමන්සා ඉද්ධිපාදේ. ඉතින් මේ මීමන්සා ඉද්ධිපාදේ බැලුවොත් අද ගොඩාක්ම තියෙන්නේ අබෞද්ධ යුගයක්. බෞද්ධයෝ හිතලා තිනවා අපිට දැන් කර්මෙන් අපිට හම්බෙලා තියෙන අපිට බුදුහාමුදුරුවෝ ඉන්නවා කියලා ඒගොල්ලෝ බුද්ධියට සින්න කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ කිසිසේත්ම හොයන්නේ නැහැ. බුදුරජාණන් කියපු දෙයක් කිසිම විදියකට කපලා කොටලා බලන්නේ නමුත් අබෞද්ධයෝ මේ කිබුද්ධ වචන හැම එකක්ම පතුරු ගහලා ක්‍රියාවත් කරලා ඒක හරියට උරගාල බලනවා වගේ කටයුතු කරනකොට අබෞද්ධයන් අතර මේ මීමන්සා බුද්ධිය ඒකට කියන්නේ දැන් වචන කියන විදුහුරු ගතියක් තියෙනවා. බුදුරජාණන් කියන දේ විදూరు ගතියක් තියෙන නිසා විද්‍යාවට බිදලා විනාශ කරනකොට එකම ආගමක් තියෙනවා බුද්ධ ආගම විතරයි. ඒ ඡයගේ කොනහඬ කොනහඬ අනික ආගම් වලට කෙනෙහින අතර බුදුජානනාංශකයකට කෙනෙහිලක් වෙන්නේ නැහැ. ඒ මොකද මීමාංශා බෝධිය අවුරුදු 2600කට ඉස්සෙල්ලා ප්‍රසිද්ධ දේශනා කරපු උත්තමයන් වහන්සේ නමක්. ඊට පස්සේ සතිස් මේ බෝධිපාක්ෂික ධර්මවල බොජ්ජංග ධර්මවලට යනකොට ධම්මවිචේ සම්බොජ්ජංගේ කියලා ධර්ම කරුණු පිළිබඳ විචක්ෂණ ඥාණය වඩා ගන්න සාකච්ඡා කරන්නයි කියලා තියෙනවා. කමඨාන් සුද්ධ කරගන්නයි කියලා තියෙනවා. ඔය භාවනා කළා Tamanට හිතන දේ ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්න පුළුවන්. ඒක සාකච්ඡා කරලා විසඳ ගන්න බැන්න තමන්ගේ ප්‍රයත්නය බෝධිංගයක් වෙන්නේ නිවනට yaadෙන්නේ. එතනම කරකැවෙන්න පටන් ගන්න නිසා ඒ බොජ්ජංග මට්ටමේදී තියෙන ධර්ම විචය ධර්ම කරුණු සාකච්ඡා කිරීමේදී ඒ යෝගාවචරය දක්වන ඒ sannivedana යතින් තියෙන විචක්ෂණ භාවය බොහෝ විට විතර වෙනවා පටිසම්භිදා මාර්ගයේ අත්ත ධම්ම නිරුක්ති පටිභාන වශයෙන් ඇතිවෙච්ච සිද්ධියක ලෝකාර්ථය මොකද්ද කියලා දැනගන්න ඕනේ. ඒකේ ධර්ම කාරණා මොකද්ද කියලා දැනගන්න ඕනේ. අත්ත ධම්ම. ඊට පස්සේ නිරුක්තිය මේ ලෝක කාරණේ නැත්නම් සම්මුති කාරණාවෙන් ප්‍රඥා પરමාර්ථ කාරණා වෙන් කරන කාටද කියලා දෙන්න හැටි. මේක ඇත්ත මේක බොරු නෙවෙයි. නමුත් මේක මේ සම්මුති සත්‍යය. නමුත් මේකෙන් කියවෙන්නේ මොකද්ද? මේ ලෝකේ තියෙන මොකක් හරි ධර්ම නියාමයක්. එහෙම නැත්නම් චිත්ත නියාමයක්. නැත්නම් බීජ නියාමයක්. නැත්නම් උතු නියාමයක්. එසම මේකේ න්‍යාය මේකයි කියලා හරියට තේරුම් අරගෙන නොදන්න කෙනෙකුට වුණත් ඒක විචතර කිරීමේ හැකියාවට විචක්ෂණ ප්‍රකාශ කිරීමේ ශක්තියට මේ නිරුත්ති ප්‍රතිසම්බිතාව කියනවා. ඊට පස්සේ මේක හැම කෙනාටම ටික ටික තියෙනවා. කාටත් නමුත් තියෙනවා විශේෂයෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අයට අදාසෝ මාර්ගයේ ශාස්ත්‍රයේ ඉන්න අයට මේ අවශ්‍යයි. කාරණාව දැනගෙන තව කෙනෙකුට කියලා දීම. ඒකේ සුවිශේෂී ඥානවලට අත්ත ධම්ම නිරුත්ති පරිභාන සුවිශේෂී ඥානවලට පටිභාන කියලා එකක් කතා කරලා තියෙනවා. ඒ පටිභානණය බුදුජානනාංශයේ ශ්‍රේෂ්ඨයි වෙන කිසිම තැනක ඒ ප්‍රතිබහන ඥානෙ නැති නිසා ඒගොල්ලන්ගේ ආගම විවේචනය කරනකොට ඒගොල්ලෝ කේන්ති ගිහිල්ලා මිනිස්සු මරනවා. බුද්ධ ශාසනය විතරක් කිසිසේත්ම මැරිලක් නැහැ විවේචනය කරන්න කරන්න සතුටු වෙනවා. ඒ මොකද ඒතර තමන් කරගෙන ගිය පාරේ තියෙන මොකද්ද අඩුපාඩුවක් මතුවෙයි. ඒක හදාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා ඒ ශිව් පිලිසිබියා නැත්නම් ධම්ම විචය සම්බොච්චංගේ යට දැක්වෙන මතු පිටාර්ථය සහ ඒ යටි ගම්‍යාර්ථය කියන දෙක දන්න මනුස්සයා ඕනම තැනක තිබ්බොත් නායකත්වය ලබනවා. අද ලෝකයේ හික්කම දේ ඒකයි. නායකත්වය පිළිබඳ ගොඩාක් අඩුපාඩුකම් තියෙනවා. ඒ මොකද සම්මුති කාරණා තේරුම් ගත්තට ඒක යට තියෙන ධර්ම නියාමයේ තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගත් එක්ක නයිතන අනිත් එක්ක නෑ මැට්ටා යාට තේරෙන්නේ නැහැ ඒසාට කියලා දෙන්න බෑ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ බෑ කියලා නිකන් හිටියේ නෑ. සම්මුති කාරණා දැනගත්තා. ඒකෙන් කියවෙන පරමාර්ථ ධර්ම තේරුම් ගත්තා. තේරුම් ගන්න අනිත් සත්‍ය කෙරෙහි අනුකම්පාවෙන් වෙහෙස නොබල. නැවත නැවතත් කියලා කියලා කියලා එකෙක් දෙන්නෙක්වත් මේක ඒත්තු කරනලා තියන්න උත්සාහ ගැනීම අතින් බුදුජානන්සේ ඔය පුන්නමන්තානි ස්වාමීන් වහන්සේට පළවෙනි තැන දීලා තියෙනවා යමක් විස්තර කරලා දෙනකොට හරියට සම්මුතිය මෙහෙමයි පරමාර්ථය මෙහෙමයි මේ කෙනාට මෙච්චරක් වැටෙනවා මෙන්න මේකයි කියලා දෙන්න ඕනේ කියලා උත්ත දැනුමක් තිබුණා. ඉතින් ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ පවා වන්දනාවට පූජ්‍ය පූජ්‍යත්වයට හේතු වුණා මේ පුණ්‍යවන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ කාරණාවක් කියලා දෙනකොට ඒකේ තියෙන මේ විචක්ෂණ භාවය. ඉතින් ඒක ඇත්තටම ජම්මලාභයක්ද භාවනා කරොට හම්බෙන දෙයක්ද? එහෙම නැත්නම් තන්වැසි නෝන ස්ථානෝචිත ප්‍රඥාව හරහා මැරෙන කම්ම ඉගෙන ගන්න ඕන එකක්ද කියන එක විවෘත මාතෘකාවක්. භාවනා කරන කෙනා හැමදාම මතක තියාගන්න ඕනේ අපි අද ඉපදිච්ච බබෙක් වගේ හැමදාම මේක දිනු කරන්න ඕනේ. භාවනාවක් දිනු කරන්න ඕනේ. කමඨාන් සුද්ධ කිරීමක් දිනු කරන්න ඕනේ. ඒක sannivedanaya කරනකොට අපිට ලැබෙන කාරණා මතින් අලුත් වෙන්න පුළුවන් ගතිය තියෙනකත් තියෙනකම මේ කාලේන දාම සකච්ඡායටද කියවෙන. එනිසා යෝගාවචරයා නිතරම හෙලිදරව් කිරීම ඒ වගේම කවුරුරි කියලා දෙන කාරණාව බොහොම විවේකීව අහගෙන ඉන්නවා කියන පැත්තෙන් බැලුවොත් ඒක නිකන් තින්ත පොන කඩදාසියක් වගේ. අල්ලන දේ කපාට අල්ලගන්න. ඒ වගේ මේක වසංගණ්ඩ යන්නේත් නැහැ. ඒ නිසා මේ ධම්මවිචේට යනකොට කෙනාගේ ඇති වෙන ගුණය කියන්නේ අහිංසකකම කියලා. ඒ පුද්ගලයා අහිංසක වෙනවා. හෙලි කරනවා තියෙන දේ කවුරුරි මතු කළ දුන්නොත් ඒක බාර ගන්නත් කැමති. හැබැයි කොහොම කරත් අර විවේචනාත්මක ගතිය දිගටම තියෙනවා. විප්ලවීය ගතිය දිගටම තියෙනවා. හිතුවක්කාර ගතිය දිගටම තියෙනවා. ඒක මේ හොඳ හොඳ දඟකාර පොඩි කොල්ලෙක්ගේ ගතියක්. ඒකට කියන්නේ අහිංසකකම කිය. මේ අහිංසකකම කොතනකදී හරි අපෙන් නැති වුණොත් එතනilla වංචනික ධර්ම වැඩ කරන්න පටන් ගන්නවා. එනිසා අපිට මේ ගමන ඉදිරියට යන්න ඕන නම් ධම්ම විචය අවශ්‍යයි, ධර්ම සාකච්ඡා අවශ්‍යයි, පීබන් සම්බුද්ධි අවශ්‍යයි. කවදා හෝ ජීවිතයේ ඒහා සමාන හෝ ඒට ගරුකට යුතු මට්ටමකට ධම්මවිචයට ගැලපෙන ධම්මවිචය ධර්ම සාකච්ඡාවට ගැලපෙන ධම්මවිචයේ තියෙන කෙනෙක් හම්බ වුණොත් ඒක මුළු සංසාරෙටම හම්බෙච්ච වටිනා දේ අපි කියනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න නම් Taman විවෘත වෙන්න ඕනේ. අපි ඒ සඳහා අපේ සියලු දේ පාවා දෙන්න. ඒ කල්‍යාණ මිත්‍රත් එතකොට ඒ විදිහට ඉදිරිපත් වෙච්චාම ඒ දෙන්න අතර වෙනසක් නැති වෙනවා. ඒතර මැද බුදුන් පහළ වුණා වගේ පුදුමාකාර විවෘතියක් ඇති වෙනවා. ඒතර මේ ලෝකේ තියෙන කිසිම ප්‍රශ්නයක් ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නයක් ධර්මාතුකාවක් විතරයි. ඒක සාකච්ඡා කරනකොට ඒ ධර්ම සාකච්ඡාමය ඥාණය ලංකාවට වූ ඒ තාමගල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ මේකට දක්ෂයෙක් මන් දන්න විදිහට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වෙච්චාම හිත ගත දෙකම 100%ක්ම ව්‍යායාම වෙනවා මුළු ඇඟෙන්ම ක්‍රියාත්මක වෙනවා. තමයි මුළු ඇඟම පුදුම විදියට අස්සෙප් පදිනකොට වගේ, පීනනකොට වගේ, පොල් ගහක නගිනකොට වගේ ක්‍රියාත්මක වෙනවා. මනසත් ඒ වගේ. ඉතින් එතකොට මේ මිනිස්යාගේ මෙතෙක්කල් මලකට බැඳලා තිබුණු පැති ක්‍රියා කරපො නැති මොලේ හැම අංශක් ක්‍රියාත්මක පටන් ගන්නවා. නිසා ඉස්සර උතුමන් වහන්සේලා රාත්‍රියේ හම්බෙච්චා විශේෂම අමාවක දවසේ රාත්‍රියේට මුළු රැය පුරාම ධර්ම සාකච්ඡා කරනවා. එක්කෙනෙක් ප්‍රශ්නයක් අහන අනිත් එකන උත්තර දෙනවා. එක්කෙනෙක්වත් බුදු වෙලා නැහැ. දෙන්නර දෙන්න වාද කියලා කියන්න පුළුවන් ඒකට දෙබස් කියලා කියන්න පුළුවන් සාකච්ඡා කරනවා. එතකොට මේ මතුවෙන මේ ධර්ම ඕජාව ඒ පරිසරයට ඒ තැනට ඒ පුද්ගලයාට ආවෙන එකක් මිසක පොතක තියෙන එකක් නෙවෙයි. පොතක තියෙන එක කියන්නේ සම්පූර්ණ කුණු වෙච්ච එකක්. මේකේ මතුවෙන්නේ එතන එතන මතුවෙන එකක්. ඒ නිසා ඒ ධර්ම සාකච්ඡාවක් කරන විදිය කෙනෙක් ළඟට ලැබුණොත් බුදුන් දැක්කා වගේ තමයි. එතෙන්දී මේ විදියටම සලකලා කටයුතු කරන්න ඕනේ. එතකොට Tamange පුළුවන් හරියකට තාංගික වෙනවා, දායාද කරනවා. Tamanටත් ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඒ ධම්ම විචය, මීමන්සා බුද්ධිය ධර්ම සාකච්ඡා කියන එක මේ ਵਿਚාරය කියන චෛතසිකය හරහා යෝනසෝ මානසිකාරය කියන මානසිකාර චෛතසිකය හරහා එතන මේ චේතනා චෛතසික හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. යෝගාවචරයේ ඉස්සරහට යනකොට අපි මේ දැල්ලගත්තට පන්දමක් වගේ විතරම දැවි දැවි පවතින අප්‍රමාද ගතිය සීතල වෙන්නේ නැතුව කුසීත වෙන්නේ නැතුව නින්දට වැටෙන්නේ නැතුව අල්ලගෙන යන්න නම් මේ මීමන්සා බුද්ධිය ධම්ම විචය විචාර බුද්ධිය දිගටම තියෙනවා. ඉතින් ඒක ප්‍රබුද්ධ බුදුහාමරගෙන ප්‍රබුද්ධ ගතිය කියන්නේ ඔන්නෝක තමයි. කි මොනම මාත්‍රකාවක් ආවත් ඒක මට අදාළ නෑ මට බෑ නිදි කිරා වැටිල්ලක් නෑ. ඒකට මුහුණ දෙනවා. දන්නව අදාළ උනත් නැති උනත් ඒ සාකච්ඡාට සම්බන්ධ වීමෙන් අපි ඉගෙන ගන්නවා. හැම වෙලාවෙම පත් වෙලා තියෙන වෙල්ඩින් ලාම්පුවක් වගේ දැවෙමින් පවතින ගතියක් තියෙනවා. ආන්න ඒකට අපි කියනවා සජීවීකම කියලා නැත්නම් අප්‍රමාදීකම කියලා. එහෙම නැත්නම් දැල් වෙන අවධියක් කියලා. අන්නේ දැල් වෙන අවධිය තියෙන මනුස්සය විතරයි ලෝකේ ජීවත් වෙනවා කියන්නේ අනිත් ඔක්කොමලා එක්ක පක්ෂග්‍රාහී වෙනවා. එහෙනම් මේ සාකච්ඡාව මට අදාළ නැහැ කියලා පැත්තකට දානවා. එහෙම නැත්නම් මේ සාකච්ඡා කරන්න වෙලා තියෙන කායයට වැරද්දක් කියලා හිතනවා. නෑ. ධර්ම සාකච්ඡාට ගියරවද කිසිම වැරද්දක් ලෝකේ නැහැ. හැම එකක් පිළිබඳව අවදි භාවය ඇති වෙනවා. ඉතින් ඒක නිසා අපි සරල භාවනාමය නිදර්ශනයක් ගත්තොත් මේ ධම්මවිචේ ක්‍රියාත්මක වෙන හැටි, මීමන්සා නෝන ක්‍රියාත්මක වෙන හැටි, එහෙම නැත්නම් විචාරේ ක්‍රියාත්මක වෙන හැටි අපි මේ සීරි සමනල සෙනසුනේම මතක් කරලා තියෙනවා කතා කරලා තියෙනවා අපි භාවනාවට ඇවිල්ලා සමත වේවා විදර්ශනා වේවා අරමුණකට හිත ගියාට පස්සේ නැත්නම් අපි තීන්දුව කරගත්ත අරමුණකට හිත මෙහෙවන එකට අපි කියනවා මානසිකාරය කියලා හිත අරමුණට ඒ විදිහට නැංගුවොත් සමහර විටක අදාළ අරමුණට යනවා හැම වෙලාවෙම යන්නේ අපි ගත්තොත් උදාහරණයක් විදිහට මෙහිදී නිතර සාකච්ඡා කරපු දෙයක් විදිහට උදාහරණයක් විදිහට මේ ආනාපානීය දෙකන ගමු තමයි ඉඳගෙන ඉන්නේ ඉඳගෙන ඉන්නේ ඉරියව්ව කියලා අරගන්න. එනිසා මේ සක්මන් කරනකොට මම ඇවිදිමින් ඉන්නවා කියන එක දැනගන්නවා කියන එක අපි අරමුණු කරගත්තයි කියලා හිතමු. එතකොට යෝගාවචරය ඒ සඳහාම සැදී පැහැදී ඉඳගෙන දැන් ඉඳගත්තට පස්සේ මගේ හිත මේ ඉඳගන්න ඉරියට ආවට පස්සේ කොහොමද දන්නේ මම දැන් හිතගෙන ඉන්න බව? අර උන්ට හිත යොදනවා හිත ගියා ගිය බව දන්නේ කොහොමද? ඕනම කෙනෙකුගේ ඔය ප්‍රශ්න තුන අහන්න වාඩි වෙන්න වාඩි වෙලා හොඳට පහසුට වාඩි වෙලා Tamange හිත කයට යවන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒකට ඒක නකින්නෝ හරි දැන් නම් මගේ හිත ආරමුණට ගියා. ඉඳගෙන ඉන්න ඉරියවට ගියා. ඒ කියන්නේ ඒක කොහොමද දන්නේ දැන්? මම ඉඳගෙන ඉන්නවා දන්නේ කොහොමද කියලා. එයා ඒක සපේලා උත්තර දෙන්නේ මේ ਵਿਚාර බුද්ධියෙන් තමයි. ඒකට කියනවා අපදානේන සම්පායති. චරියේ චර්යෙන් සපයක් කියන්න පුළුවන්. මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නේ මෙන්න මේකෙන් කියලා. උඟ දෙනෙක් අරමුණට හිත නංවන්න දක්ෂයි. ඒ ප්‍රත්‍යයෙන් ඉඳගෙන ඉන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගන්නවා කියන එක දාන්නවා. නංවලක් තියෙනවා. ඉඳගෙන ඉන්න බවටත් හිත ගිහිල්ලා තියෙනවා. ඇහුවොත් කොහොමද ඉඳගෙන ඉන්න බව දන්නේ කියලා. කොහොමද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ? කොහොමද උරගාලා බලන්නේ කියලා ඕනම කෙනෙක් අඳවන්නේ. ඒ කියන්නේ එයාට ਵਿਚාර චෛතසිකේ තිබුණාට විතක්ක චෛතසිකේ තිබුණාට ਵਿਚාරේ නැහැ. ඉතින් මෙන්න මේ යාළඟ නැති මේ විචාර බුද්ධිය මතු කරලා දෙන්නයි කමඨාන් සුද්ධ කරන්නේ. ඒකදී බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා කිසිම කෙනෙක් ඒක මේ භාවනාවට අදාළ මේ විචාර බුද්ධියෙන් උපදින්නේ නැහැ. ඒක අනිවාර්යෙන්ම අපි ඉගෙන ගන්න ඕන එකක්. අන්න ඒක ඉගෙන ගත්තේ නැහැයි කියන එක යෝගාවචරකේ දුර්ලභමක් නෙවෙයි. ඒක දන්නේ නැති දෙයක්. අන්න ඒක කියලා දෙන්න බැරි නම් ඒක ගුරුවරයාගේ දෝෂයක්. ගුරුවරයා දන්නව දහං ගැටයක් මොකක් හරි දාලා ආස්වාද ප්‍රසආදේ හිත ගියා නම් ආස්වාද ප්‍රසආදේ හිත ගිය බව හෙලි කරන හැටි. ඉඳගෙන ඉන්න එකට හිත ගියා නම් ඉඳගෙන ඉන්න එකට හිත ගිය බව හෙලි කරන හැටි. සක්මනට හිත ගියා නම් සක්මනේ ඉන්න බව හෙලි කරන හැටි පිළිබඳව බහතෝරන මවක් කිරිදරුවෙකුට කියලා දෙන්නා වගේ මේ විචාර බුද්ධිය යෝගාවචරය තුළ දැල්වලා දෙන්න ඕනේ. ඒ පහන දැල්වලා දෙන්න ඕනේ. දැල්වලා දෙන්නේ නැති වුණොත් යෝගාවචරය දකින්න භාවනාව ගොළුෙක් දකපො හීනයක් වඩටපත් වෙනවා කියා ගන්න හම් වෙන්නේ නැහැ. ඉතින් ඒකට කමඨාන සුද්ධ කරන්නත් බෑ. ඉදිරි ගමනක් වෙන්නේ නැතුව නෙවෙයි. නමුත් ඒක කිසිම සමාදන් වීමක්, බුද්ධියට සෙන්වීමක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ විචාර බුද්ධිය පිළිබඳව භාවනා කරන යෝගාවචරයට බහතෝරලා දෙන්න ගියාම තමයි මේ කමඨාන සුද්ධ කිරීම සිද්ධ වෙන්නේ. ඒ කමඨාන් සුද්ධ කරන්න ගියාම පේනවා මොන්න තරම් බොළඳද කියලා. කවදාත් අදාළ මාතෘකාවට කතා කරන්නේ. කතා කරවන්න ගිහිල්ලා අඩු ගානේ ප්‍රශ්න 15ක් විතර අහන්න ඕනේ. අදාළ කාරණා කියන්නේ කියන කොටත් පැකිලෙනවා. කියන කොටත් කෝල ගති පානවා. මෙතනදී වෙහෙස වෙන්න නරකයි. අපි 100කට කමඨාන් සෝදනකට එක්කෙනෙක් කාරණා ඉගෙන ගත්තොත් අර 100ම කාරණාව සිද්ධ වෙනවා. ඒ තරම් අපේ ජීවිතේ කිසිම දවසක කාරණාට අදාළව කතා කරන්න දන්නේ නැහැ. අපි තමන්ගේ මතය එලිකරනද උඩි පැඩබැන කතා කරනවා. හොඳට බලනකොට තේරෙනවා ඊ යතින් අපි කොච්චර වාචාලද එහෙනම් කොච්චර හිස් වචන කතා කරනවද කියලා. අන්නේ හිස් වචන වාචාලකම් අතහැරලා අදාළ දෙයට යොමුව ගොනුව දීලා ඒ කරන මාතෘකාවට මාතෘකාවට අදාළව කතා කරන්න පුළුවන් ගැති තමයි මේ විචාර බුද්ධිය කියලා කියන්නේ. එන්නේ එක හැම චිත්තක්ෂණයකම අරමුණට හිත යන හැම වෙලාවකම සිද්ධ වෙනවා. ඒ නිසා අරමුණට හිත ගියා මෙන්න මෙහෙමයි අරමුණ මට වැටහුනේ කියලා ඒ හෙලිකිරීමේ හැකියාව මතු කර දීම සඳහා මේ මහාසී භාවනා ක්‍රමේ තරම් වෙන කිසිම භාවනා ක්‍රමයක මේ කාරණාව ඉස්මතු කරලා පෙන්නලා නැහැ. ගොඩක් භාවනා කරනවා. භාවනා කරාට කිසි කෙනෙක් දන්නේ නැහැ භාවනා කරනට තියෙන අත්දැකීම් කියලා. පොතේ දැනුම කියනවා. බලාපොරොත්තු වෙන දේවල් කියනවා. නමුත් සිද්ධ වෙන දේ කියන්න බෑ. ඒකත් මම අර කිව්වා වගේ ගුරුවරයාගේ දෝෂය. ඒසා ගුරුවරයා නැවත නැවතත් නැවත නැවතත් කියලා දීලා කියලා දීලා මට ආස්වාසිය මතුවෙනවා. මම ආස්වාසිය මෙනෙහි කරනවා. මෙනෙහි කරලා ආස්වාසියට හිත ගියාම මට ඒකේ තියෙන ස්වභාව ලක්ෂණ සටහන් ආකාර මෙහෙමයි කියලා කියන්න පුළුවන් නම් භාවනා 150ක් ඉවරයි කියලා කියන්නේ. එතන තමයි අපි මේ නිතර හැමිලා සාකච්ඡා කරන්නේ අන්න එතෙන්ට යෝගාවචරය මතු කරගන්න එකයි. මතු කරාට පස්සේ නම් මේ අරමුණ බලන්නේ මෙනෙහි කරන්නේ මෙහෙමයි. අරමුණේ ස්වභාවය ਵਿਚාරයට ලක් වෙන්නේ මෙහෙමයි කියලා දැනගත්තට පස්සේ නම් ඒ යෝගාවචරයට දක්ෂ ලක්ෂකුත් එකක් ක්‍රම තියෙන එක කරන්න. නමුත් ඒක දන්නේ නැති නිසා ගොඩක් වෙලාවට අරමුණ ගැන විස්තර කතා කරන්න යන්නේ. ඒ නිසා මේ මෑත අවුරුදු දෙක තුන ඇතුළත ගත්තොත් මේ මම කියන බණවල එතන කමඨාන් සුද්ධ කිරීමේ යම් පරිණාමයක් මම දකිනවා. ඉස්සලා ඉස්සලා මූලික කමඨාන උපදේශවල දෙනකොට උගාක් වෙලාට මම උත්සාහ කරා එක්ක පිම්බි මහැකිලිම නැත්තම් ආනාපානට හිත යොදවන්න. මට තේරෙනවා මේක අල්ලගෙන හරියට කට්ටිය පටලවා ගන්න. මොනවා කෙරුවක්වත් කියනවා මට භාවනා කරන්න බෑ ආනාපානෙ පේන්නේ නැහැ. මට භාවනා කරන්න බෑ පිම්බි මහැකිලිම පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම තීන්දුව කරා නෑ ආනාපානෙත් එපා පිම්බීම හැකිලිමත් එපා. මේ ඉන්න ඉරියව්වට හිත යන්න පුළුවන් නම් ඒක අර ආනාපාන තරම වටිනවයි කියලා කියන්නේ. ඉතින් ඒකට බෞද්ධයන් අතර විශාල බලාපොරොත්තු සුන්වීමක් වුණා. ඒගොල්ලෝ කියන්නේ භාවනා කියන්නේ ආනාපාන. ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යනවා කිව්වොත් එimhe ඒගොල්ලෝ කියන ඕකෙති කිච්චර මහ ලොකු දෙයක් නෙවෙයිනේ කියලා. නමුත් මේ ආරම්භක තේසේ වශයෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දාන්න නැතුව ආනාපාන යන්න බැරි බව දන්න නිසා ආනාපානේ නොවැටුණත් ඉඳගෙන ඉන්න ඉරියව්ව දන්නවනම් එයා භාවනාවේ ඉන්නේ සතිය පිහිටවල තියෙන්නේ ලකුණු 100ක් ලැබෙනවා කියන එක විශ්ව කරන්න ගියාම নানা ප්‍රකාර චෝදනා කරනවා. නමුත් කියලා දෙන්නොත් එහෙම ඒ කෙනාට මම මේ කියන්න හතර දේ තියෙන ප්‍රායෝගික වටිනාකම දැන් මම ඉඳගෙන ඉන්නකොට එයා දන්නවනම් මම ඇවිදිනව නෙවෙයි මම හිටගෙන නෙවෙයි මම නිදාගෙන නෙවෙයි කියලා 100%ක්ම සතිපට්ඨානෙ පිටලා තියෙන කියලා මම කියනවා. ඊට පස්සේ ඇවිදින්න ගියාට පස්සේ මම දැන් ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන නෙවෙයි. මම නිදාගෙන නෙවෙයි. මම ඇවිදිමින් ඉන්න බව දන්නවනේ එයාට 100%ක් වෙලා අකුල් ලැබෙනවා. එහාට ගියව අතිරේක ලැබුණු කියලා මම කියනවා. ඇවිදිනකොට මට වම දකුණ වශයෙන් පේනවා අතිරේක ලකුණු. ඉඳගෙන ඉන්නකොට මට ආස්වාද ප්‍රසවාසයෙන් වැටෙනවා ඉඳගෙන ඉන්නවට තමතර අතිරේක ලකුණු. ඊට පස්සේ මේ අතිරේක ලක්ෂණ වල උගාක් දිර ගමනක් තියෙනවා. නමුත් ඒ ගමනට පෙළඹීම, ඒ ගමනට එළඹීම සිද්ධ වෙන්නේ ඉරියව්වට හිත දෙමින්ලෙන් කියන එක විස්තර කරලා දෙන්න මෑත ධර්මදේශනාවට මෑත කමඨාන් සුද්ධ කිරීම වල ගොඩාක් මගේ කාලේ ගත වෙච්ච බව මම දැකලා තිබුණා. ඒක හොඳටම ලේසි පොඩි දරුවක්. මේ පරණ උපාසකම්මලට උපාසක මහතුරුන්ට පෙන්වන්න බෑ. ඒගොල්ලන්ට ඕන කරලා තියෙන්නේ කෙලින්ම ආනාපානට ගිහිල්ලා අර ධානයේ නාම රූප පරිච්ඡේද ඥානය, උද්‍යප්පේ ඥානය, සංකාරූපික ඥානය කතා කරනවා. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව වැටෙනවාද කිව්වොත් ඕක මොකද්ද ස්වාමීන් වහන්සේ කියලා තලුවන. කියන්න දන්නේ. ඒ කියන්නේ මේ අයන්න අයන දන්නේ නැතුව අර උඩ අතු අල්ලන්න හදනවා. ඒ නිසා ඔය කමඨහන් වාර්තාවේ අපි දෙට අහන්න දෙන කමඨහන් විස්තරේ ආනපන ගැන සෑහෙන මුල් කරන විස්තර කරලා ඉවර වෙන්න ඉස්සෙල්ලා වාක්‍ය දෙකක් සඳහන් කරලා තියෙනවා. තමන් වාඩි වුණාට පස්සේ ඒක වෙන්නේ ගොඩක් වෙලාවට නිවාසික භාවනා වැඩමුළු වල ඉඳ ගන්නකොටම ආනපන කිසිම වැටහීමක් නැතුව ඉඳගෙන ඉන්න බව වැටහෙනවා. එතකොටම සම්පූර්ණ හිත සම්පූර්ණ සතිය ආනපන හිටිනවා. එයාට තේරෙන සමාඩ සරල කම්පන ක්‍රමයක්. එතන චංචල භාවයක්. එතන සරල සැහැල්ලු ගතියක් නැත්නම් සාමාන්‍ය ආලෝක සංඥාවක් එහෙම තමයි හිතගෙන නැති බව දන්නවා. ඉතින් මේ වෙලාව උත්සාහ කරනකොට ආනපානෙ පේන්නේ. මොකද ආනපානෙ සංසිඳලා තියෙන්නේ. ඒකට ආනපානෙ අවසන්ඩ යන්න එපා. පවුරු ගන්න යන්න එපා. මේ ඉඳගෙන ඉන්න බව වටහාගෙන ඉන්න පුළුවන්. ඒක දිගට පාත් ගන්න පුළුවන් නම් ඔච්චරයි භාවනාව. ඔක ආය ආනපානෙ අවසන්ඩ යන්නත් එපා. මුලැමැදක බලන්න යන්නත් එපා. ආයසින් හුස්ම ගන්න යන්නත් එපා. මේ ඉඳ ගන්නකොටම කයට ආවේ මේ පසුගිය දවස් ගානක විශේෂම නිවාසික භාවනා වැඩමුළුවක භාවනා මෙහෙවිච්ච නිසා සතිය මනස්කාරයේ නිසා ඒකම ඉඳ ඉන් එහාට දඟලන්න එපයි කියන එක ආධුනික සම්පූර්ණ වෙන විදිහකට හිතනවා එහෙනම් මේකට ආපු ප්‍රවීණයා තව විදිහකට හිතෙනවා ඉතින් ඒක විශ්ල කළ දෙන්න ගියාම හරි වරදවලට ගැනීම රාශියක් සිද්ධ වෙනවා නමුත් මම බැලුවේ වෙහෙස නොබලා ඒ தත්ත්වය පුළුවන් තරම් විස්තර කරලා දීලා සක්මනට ගියාට පස්සේ වම දකුණ වශයෙන් වැටුණා. ඔසෝන යන තබසේ වැටුනේ නැතත් දැන් මම ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් එහෙනම් ලකුණු ලැබෙනවා. මම ඉන්නේ ඇවිදිනවා. ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියන එක. අන්න විදිහ මේ සරල තැනකට මේක දාගත්තොත් ඒ යෝගාවචරයට පුළුවන් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න එක සතිපට්ඨානේ උප්පරිමේ. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දකින්න උප්පරිමේ. ඇවිදිනකොට ඇවිදින බව දන්න එක උපරිමයි. නිදානිනකොට නිදානින බව දන්න එක උපරිමයි කියලා. යම් ප්‍රමාණයකට භාවනා කරපු එක්කිනුට උකමට අහනක් දෙන්න පුළුවන්. උදේ නැගිට්ටට පස්සේ සතිය පිහිටුවලා ආයේ නිින්දට යනකම් ඉරියව්ව දන්නවනම් ඒක නමතිය බුද්ධ ගයාව කියලා හිතා ගන්න. බුදුජාණන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ හතරමා ස්ථාන වන්දනා කරා වගේ තමයි තමන් ඉන්නේ ඉරියව්ව දන්නවා. ඉතින් මේක තේරෙන්නේ නැති කෙනෙක් නම් මම දන්නේ නැහැ. කිසි කෙනෙක් මේක අදහන්නේ ඒ මොකද මේ විමසුන් නුවණ නැහැ. එතන මේ ධම්මවිචේ නැහැ. එතන මේ ධර්ම සාකච්ඡාවක ඒ චිනේ නැවුන් රසේ දන්නේ නැති නිසා නොලැබිච්ච වැටහිච්ච නැති දෙයක් අල්ලගෙන පුදුමාකාර විදිහට කණපින්දම් ගන්නවා. මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න එක ඒක මතු කරලා දුන්නත් අදහන්න කැමති මට මතකයි මම ওই බර්ත් වල ඉන්නකොට ඒ අහන ප්‍රශ්නෙකට දිගට දිගට අහනවා මෙහෙම ආනපනේ නැති වුණා දැන් මම මොකද්ද බලන්න ඕනේ ඊට පස්සේ මම හිත ඉබේම හයියෙන් හුස්ම ගන්න යනවා ඒකට මම මොකද්ද කරන්න ඕනේ මගේ මොකද්ද කමටහන වෙච්චේ මගේ මොකද්ද ජීවන වෙච්චේ කියනොට මං ඇහුවා මේ ඉඳගෙන ඉන්නකොට සාමාන්‍ය ඉඳගෙන ඉන්න බව වැටෙනවද ඔව් ආනපනේ තියෙනකොටත් ඉඳගෙන ඉන්න බව වැටෙනවද ඔව් ආනපන නැතුණා පස්සේ ඉඳගෙන ඉබවට නෝ ඔව්. එන ආනපන කතා කරන්න එපා. මේ ඉඳගෙන ඉන්න එකේම පැයක් ඉන්න පුළුවන් නම් රහත් බව කියන්නේ ඔන්න ඕකට. මම ඉඳගෙන ඉන්නකොට දිගටම ඉඳගෙන ඉන්න බව දාන්න. අර අම්මන්නේ ඉසాత බැඳගෙන යනවා මම නම් රහත් නෑ ස්වාමීන් වහන්සේ. ඉඳගෙන ඉන්න මොන වැටේ. අම්මේ අඬනවා. මේ වැටේ Tamanට වැටෙන්නේ මේ සරල දේ පිළිගන්න කැමති නෑ. ඒ වටේන් කරකොල ආනාපානේ නැති වෙලා ඇති වුණා නැති වුණා තියෙනවා නැහැ කී චෝදනා කරනවා. මම කෝ ඒක අවශ්‍ය වෙන්නේ ඉඳින්න බව දන්නේ නැත්තම්. ඉඳින්න බව දන්නවනේ ඒකේ ඉන්න පුළුවන් නම් පැයක් මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ. එච්චරම සරලයි මේ කාරණා. මේ ධම්මවිචය කියන එච්චරම සරලයි කිසි කෙනෙක් අදහන්නේ නැහැ. ඒක නිසා ඒකට නැවත නැවතත් කියන්න වෙනවා. ඒකෙදි මම හැමදම කියන එකක් තමයි මේ පටලැවිලා තියෙන බෞද්ධයන් අතර විතරයි. පොඩි ළමයෙකුට කතා කරලා කිව්වොත් එහෙම බලන්න බබා කොච්චර අමාරුද අපිට ඉඳ ගත්තාම ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඔයාලට විනාඩි කීයක් තප්පර කීයක් ඉඳගෙන ඉන්න බලන්න පුළුවන්ද බලන්න. ටක් ගන්නකොට අල්ලනවා. සාංශම ඉඳගෙන ඉන්නවා දා බලන එක සංකාරෝපේක්ෂා ඥානෙද? මේ ඉඳගෙන ඉන්නවා බලන එක උදේ අපේ ඥානෙද? මේකේ නාම රූප මොනවද කියලා පොඩි උන්ට ඔය බයිලා නැහැ. ඒ වගේම කතෝලික මනුස්සයෙක් කියවට ඔය බයිලත් නැහැ. මුස්ලිම් මනුස්සයෙක් කියවට බයිලත් නැහැ. මුත් මේ සරලකම තේරෙනවා. ඒ නිසා මේ භාවනා කරන්න එන බෞද්ධයා තුල ඒ තියෙන කරන්න බැරි දේවල් අල්ලගෙන තේරෙන්නේ නැතිවක් අල්ලගෙන ඉතින් නඩු. ඉතින් ඒක නිකමට හරි යවුවොත් හරි හරි ආනපාන පේන්නේත් නැහැ. ධාතු මනස්කාර වැටෙන්නේත් නැහැ. උද්‍යප්පේ වැටෙන්නේත් නැහැ. සංකාර ඉඳගෙන ඉන්න බත් ඒක නම් තේරෙනවා මං කියන්නේ උද්‍යප්පේ ඥානය ගන්න හැටි මට ඕන කරන්නේ. අනේ කියලා හිතනවා අපිට මොකද්ද මේ බුද්ධ ධර්ම කියලා හම්බ වෙලා තියෙන්නේ. ඒ දන්න මරි කන්තික ඒ දන්න අමන කන්තික නැති වෙනකන් මේ කියන්නේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව දුරු වෙනකන් අපපටිපත්‍ය අවිද්‍යාව හදන්න බෑ. අපි ළඟ තියෙන අවිද්‍යාව දෙතෑවර. එකක් තමයි වරදොල වටහාගත්ත දේ නිසා හරි දේ කියලා දෙන්න බැරි කම. දෙක උප්පත්තියම නොදන්න කමක් තියෙනවා. ඒක නම් කියලා දීලා හදන්න පුළුවන්. ගොඩක් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේදී වංචා ස්වරූපයෙන් වැඩ කරන්නේ විචිකිච්ඡාව ධම්මවිචේ ස්වરૂපයෙන් වංචකයි. විචිකිච්ඡා චෛතසිකය ධම්මවිචේ විශේෂ මේ වංච කරන්න ගත්තට පස්සේ මෙයා අනවශ්‍ය ප්‍රශ්න හිත හිතා ඒ කිසිම ප්‍රශ්නයක් හිතනතු විවේකීව ඉන්න පුළුවන් වෙලාවේ අනවශ්‍ය ප්‍රශ්න හිත හිතා එයා ඒක ධම්මවිචේ කියලා හිතනවා නමුත් වැඩ කරන විචිකිච්ඡා ඒක හරීම මේ අසාධ්‍ය රෝගයක් බෝ වෙන රෝගයක්. මේක ඊටාම ගැඹුරෙන් ඒ මට්ටමට ගිය කෙනාට වැටහෙන තැනක් ඒ සාරිපුත්‍ර සාංශේ සහ කොටිත් ස්වාමීන් වහන්සේ අතර සාකච්ඡාවකදී වෙලා තිබුණා. ඊයේදී අපි ඒ සුබෝදාරාම ධර්ම සාකච්ඡාදී අපි මතු කරගත්තා. ඒක ඊතර හිට සමහර දේනකට වැටුණායි කියලා මම හිතනවා. ඒක නිසා මේ තරණජිත් මං කැමතික මතක් කරන්න. ඒක මේ ධම්ම විචය ධර්ම සාකච්ඡා කියන මාතෘකාට වඩා ඇතුළත දොඩමලුකම වාඩි වුණාට පස්සේ මේ ඇතුළත එන එකිනෙක එක අපි එකිනෙකා එක හිතවිලි අතර තියෙන වාග් බහුල්‍ය මේ ඇතුළත කතාවට ඒකම තමයි පිටින් ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ. හොඳ උත්තරයක් හම්බ වෙනවා. ඒකෙදි ඒ කොට්ටිත ස්වාමීන් වහන්සේ මහා කොට්ටිත සාංශේ සර්ව සාරිපුත්‍ර සාංශේ ගහනවා. ඇවැත්ති යම් වෙලාවක මේ ආනාපාන වගේ භාවනා කළා ආනාපාන සම්පූර්ණයෙන්ම සංසිඳිලා හිත විවේක වුණාට පස්සේ මොනවාරි එකක් තියෙනවද කියලා ආනාපාන සම්පූර්ණ ගෙවුණාට පස්සේ යමක් ඇත්තේ කියන්න පුළුවන්ද කියලා සාරිපුත්‍රයන්ස් කියනවා එහෙම කියන්න එපායි සුතුන් කියලා. ඒතර කොටිසාංශය අහනවා එහෙමනම් හොඳට ආනාපානේ දිහා බලලා ආනාපාන සම්පූර්ණයෙන්ම ගෙවුනට පස්සේ යමක් නැත්තේ කියලා කියන්න පුළුවන්ද කියලා. ඒ සාරිපුත් සාංශ කියන එහෙම කියන්නේ පායෂ්මතුන් කියලා. ඊට පස්සේ කොට්ටි සාංශය අහනවා යම් වෙලාවක ආනාපානේ ආනාපාන කියන වචන නෙමෙයි තියෙන සලායතන සංසිඳනවා කියලා. මම මේ වෙලාවේ වැටහිම් පිළිච්ච කියන ආනාපාන සංසිඳන කියලා. ආනාපානේ සංසිඳාම ඇත්තේ නැත්තේ දෙකමද කියලා. නෑ. එහෙනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගහනවා ආනාපාන හොඳටම සංසිඳනම ඇත්තේත් නෑ නැත්තේත් නැද්ද කියලා. එහෙම කියන්න එපයි. ඒක කොට්ටිතාවම ඉබල දැන් ඔබ වහන්සේ මම මොන තාලයක් දැන් මොන දෙබලයක් මේකෙන් තේරුම් ගන්නද ඇත්තේද කියන කොටත් නැහැ කියනවා නැත්තේද කියනවත් නැහැ කියනවා ඇත්තේ නැත්තේ දෙකමද කියනවත් නැහැ කියනවා ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියනවත් නැහැ කියනවා සාරිපුත්‍ර සාංශ කියනවා ආයසුතුම් ප්‍රපංචකලීතු නැත්තනක ප්‍රපංචයක් ඔය කතා කරන්නේ ඔකට බේත් නැහැ ඉතින් මොකද කරන්නේ අපි ධම්මවිචේ කියලා අවසන ප්‍රශ්න ඔක්කොම අවසන් නැතුව ඉන්නවනම් නිවන් දකලා තියෙනවා අපි හිතනවා මේ ප්‍රශ්න අවසන් එක ඥානෙ කියලා. ඇත්තටම විචිකිච්ඡාව වැඩ කරන්නේ. ඉතින් සයි ප්‍රපංච නොකලියතන ප්‍රපංච නොකිරීම සම්බන්ධයෙන් සරුවචන වංශය කියන්නේ නාභිවදති නාභිනන්දති නාජ්ජෝස තිට්ඨති. මේ එනේන හැම කාරණාවට රිංග ගන්න යන්නත් එපා. අපි රමණය කරන්නත් එපා. ඕක ගැන කතා කරන්නත් එපා. ප්‍රශ්න කතා නොකර ඉන්න ප්‍රශ්නයක් නැහැ. අපි දැන් වෙලා තියෙන්නේ අර ප්‍රශ්නෙත් ගන්නවා ඊයේ ප්‍රශ්නෙත් ගන්නවා හෙට ප්‍රශ්නෙත් ගන්නවා එන්න තියෙන ප්‍රශ්නෙත් ගන්නවා ඉතින් මේ ප්‍රශ්න සාකච්ඡාව අපි කියන ධම්මවිචය කියලා නෑ ඒක අම්මන කම එක මරි කම එක මෝඩ කම එක තකතිරුව ගන්න ප්‍රයෝජනට දැවෙන ප්‍රශ්නයක් විතරක් අරගන්න ඒක විසඳන්න බැරි නම් විසඳලා දාලා ඉවර කරලා යන්න ඔය ප්‍රශ්න වමාරවමාර සාකච්ඡා කරගෙන ඉන්නවයි කියලා කියන්නේ නිකන් විචිකිච්ඡාව ධම්මවිචේ සම්බොජ්ජංගේ වශයෙන් වංචා කරන වෙලාව ඔය සාකච්ඡා කරන දේවල් හෙට වෙනකොට බලන්න සත්‍ය පහක වටනකමක් නැහැ. අන්න එවැනි දේවල් කතා නොකර ඉන්න එක ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ මඩ ගාගෙන හොදන්න යන්න එපා. අතහැරලා දාන්න මේවා මම නෙවෙයි. මේක මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා. ඒන්නේ විදිහට සාකච්ඡා කළ යුතු දේවල් සාකච්ඡා කරලා ගන්න එකත් ධර්ම විචේම තමයි නැත්තම් දාත කාලේ ධර්ම සාකච්ඡා තමයි. නමුත් මේ අපිට විසඳගන්න බැරි ප්‍රශ්න જાතියක් කියලා එකක් තියෙනවා. ඒව නිකන් ඇදගෙන නිකන් අපරාධ කාලේ නාස්ති කරන්න එපා. ඒ වෙලාවේදී ඕන කෙනෙක් සාකච්ඡා කරගත්තා පැත්ත කරලා නිකන් ඉන්න එකත් අකිරියෙන් ධර්ම සාකච්ඡාවක් තමයි. ඒක නිසා අපිට තියෙන බොහොම පාටු තීරයක ගමන් කරන්න තියෙන්නේ. නමුත් ඒ තීරය අපිට යන්න දෙන්නේ නැහැ. নানা ආකාර ඍතුමය, ආහාරමය, සමාජිකමය, කර්මජේ හේතු නිසා අපි හෙලහැප්පෙනවා. ඒ හැල හැප්පෙනකොට හැකිතාක් එක්මන් අපි හිටපු තැනට එනවා මිසක් ඔය ප්‍රශ්නට උත්තර දෙන්න එකට නෙමෙයි ධර්ම සාකච්ඡාව කියන්නේ. ඒ නිසා අපිට ධර්ම සාකච්ඡාවට කාරණාවක් ඉදිරිපත් වුණොත් එහි තියෙන පරමාර්ථ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවා මිස මේ සම්මුති උත්තර නම් මෙලෝ කවදාකවත් දීලා විසඳන්න බෑ. ඒක නිසා යම් කිසි කෙනෙකුට ඉදිරියට යන්න යන්න යන්න යන්න භාවනාවේදී කතා නොකර සිටීමෙන් ලැබෙන ආනිසංශ ගොඩාක් වැඩි වෙන්න පටන් අර ගන්නවා මේ කතා කරලා විශ්ලේෂණ ප්‍රශ්න වලට වැඩි. ඒකට කියනවා නිස්සද්ද බණ කියලා. එනිසා පුත්‍රජානනාංශයට මුනි කියන නම පාවිච්චි කරනවා. පුත්‍රජානනාංශය කතා කරනවා නම් කතා කරන්නේ මෙන්න මේ ප්‍රයෝජනෙට සලකලා. එහෙම ප්‍රයෝජන ඉෂ්ට වෙන්නේ නැත්නම් ඒවට කියනවා අභ්‍යාකට වස්තු කියලා. කතා නොකල වස්තු වශයෙන් බුදුරජාණන්සේ පැත්තකට දානවා. ඒක නිසා භාවනා කරගෙන කරගෙන ඉදිරියට යන කෙනාට ප්‍රශ්න නැහැ කියලා නම් කොහොමඩක්වත් කියන්නේ ලක්ෂිකුත් එක ප්‍රශ්නයක් එනවා. එයා කරන්න හදන්නේ දැවෙනම ප්‍රශ්නෙට හැර ওই ප්‍රශ්න විනෝදාංශ කරන ජීවත් වෙන්න. ඒකට ධර්ම සාකච්ඡා කියන්නේ. ධර්ම සාකච්ඡා කියන්නේ ප්‍රයෝජනෙ සලකලා ඒ දේ කරා හැකිතාක් එන දේ දරාගෙන කාගෙන තමන්ගේ ඇති කරගත්ත චිත්ත විවේකයේ දිකට ගෙනියන්න කරන වැඩපිළිවෙලක්. ඒක නිසා මුලදී ආධ්‍යාත්මිකවනේ මුලදී ධර්ම සාකච්ඡා ගොඩාක් අපිට යෙදෙන්නේ. යෙදිලා යෙදිලා ඉස්සරහට යනකොට මුවින් නොබෙන ඉන්නවයි කියලා වචනයක් කියනවා සිංහලෙන්. ඒ කියන්නේ මුවින් නොබෙන ඉන්නවයි කියලා තේරෙනවා කාරණාව. නමුත් බීරෙක් වගේ ඉන්නවා. තේරෙනවා කාරණාව දැක්කේ නෑ වගේ පැත්තකට නිකන්. තේරෙනවා කාරණාව නොතේරෙනවා වගේ ඉන්නවා. ඉතින් ඒකට මොවින් නොබෙනී ඉන්නවයි කියලා කියනවා. ඉතින් ඒක හුඟක් වෙලාවට අපි අපි අසුර කරන සමාජයේ නැත්තම් කිට්ටුවන්තයෝ අකමැති දෙයක්. නමුත් ඒ ධර්ම සාකච්ඡාව කරපේකන මුලින් මුලින් ඒවට සම්බන්ධ වෙලා ඇති කරගත් අත්දැකීම් හරහා තේරෙනවා ඉස්සරහට යනකොට අදාළ නැති දේවල් කතා කරනකොට එයා පුළුවන් තරම් මුවින් නොබෙන ඉඳීමෙන් ඒ කැටියට තේරෙන්න ගන්න මේනේ. එහෙම නැත්නම් මේක ඉවරක් කරන්න බෑ. ඒක ඒක වැද්දගත් විදියට පේන දේ තමයි මේ පුද්ගලික කමඨාන් සුද්ධ කරන්න ගියාම එක එකනා කියන දේවල් වල කවදාකවත් ඉවරයක් නෑ. ඒ නිසා මම පටන් අරගත්තා මේ පොදු කමඨාන් සුද්ධ කිරීම. ඒක හරියට මට බයින්ද පටන් අරගත්තා. දැන් පොදු කමඨාන් සුද්ධ කිරීමේදී ගොඩාක් වෙලාවට ප්‍රශ්නට අදාළ නැතිව මම ප්‍රශ්න විසිකොට දානවා. දැන් අලුත් ක්‍රමයක් අලුත් අලුත් සින්දුවක් මම පටන් අරගත්තා. ඒ අදාළ නැති ප්‍රශ්න වැඩමුළු සංවිධායකට කියන උත්තර දෙන්නේ. මාරු එකට වැඩ කරනවා මේ මෙල්බන් වලට යනකොට ප්‍රශ්නේ ආවා. මම සංවිධායට කතා කරලා කිව්වා මෙතන ගාක් ඉන්නේ අලුත් අය. මේගොල්ලන් දීලා තියෙන ධර්ම සාකච්ඡාවකදී ඇසිය යුතු ප්‍රශ්න වල සටහනක් ඒක කියලා දෙන්න. කියලා දුන්නාට පස්සෙත් නරිය බල්ලේ කතාවයි කියනවනේ. ඔයා මට දෙන්න ඉස්සලා ප්‍රශ්න ටික කියවන්න. කියවලා භාවනාවට දාන ප්‍රශ්න ඉස්සලාම අහන්න. ඒ ධර්ම කාරණාවක් වැදගත් දෙකක් තියෙනවා අහන්න. අනිත්‍යව තියෙනවනේ මේ මාතුකාමෙන් පිටපැන දිනම ඔයා ගිහිල්ලා උත්තර දෙන්න. දැන් ඒක ඔක්කොම වැඩමුළු සංවිධායකට ගියා. දැන් එනකොට ප්‍රශ්න මයිලකට එන්නේ ඉස්සලා වැඩමුළු සංවිධායක කියෝලා මෙන්න මේ ප්‍රශ්න අදාළ නැහැ කියලා පැත්තකට දාලා ඒකේ නා ඒ ප්‍රශ්න සම්බන්ධව අහපු එකන කතා කරලා කියනවා අපි ධර්ම සාකච්ඡාට මේ කරුණු විතරයි ගන්නෙ. ඒකෙන් ස්වාමීන්චේ කාර්යනාස්ති කරන්න එපා. මෙන්න මෙහෙම කරන්න කියලා කියලා දෙනවා. ඉතින් එතකොට දැන් වැඩමුළු සංවිධායකත් කමඨාන සුද්ධ කරන ආචාර්යවරු කෙනෙක් වෙනවා ව්‍යංගාර්ථික. ඊට පස්සේ බලන්න මෙල්බන් ධර්ම සාකච්ඡාවේ අන්තිම දවස් 4 විතර වෙනකොට ධර්ම සාකච්ඡාවේ මට්ටම හිතා ගන්න බැරි ඉහළ මට්ටමට යනවා අදාළ කෙනා විතරයි කතා කරන්නේ අනික කට්ටියකින් ආදර්ශ ගන්න මිසක් මේ පිස්සු පිහට සාකච්ඡාව එහෙම හසුරවන්න දෙන්නේ නැහැ සංවිධායකත්වයේ වැඩමුළුව තියෙනවා ඉතින් ඒක නිසා ධර්ම සාකච්ඡාව හරහා ඒ මහා ශීක්‍රමේ තිබුණ පුද්ගලික ධර්ම සාකච්ඡා දැනටත් ඒක කරනවායි මට කට්ටිය වැඩි වෙච්ච නිසා මම කිව්වේ සාමූහික ධර්ම සාකච්ඡාවට දැම්මා. ඒකෝට හැම කෙනාටම හැම වාරෙම ලැබෙන්නේ භාවනා කරනදී විශ්සන්න පියාටන්න සාකච්ඡාවට අහු වෙන තු පැටල යන හොඳ අවස්ථාවක් තියෙනවා පොදු ධර්ම සාකච්ඡාව. මට ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් අදාළ ටික අතර සාකච්ඡා කරන්න ගියාම සාකච්ඡා මට්ටම නගින පුදුමාකාර මට්ටමකට. මේ මුළු සංවිධානයම අපි උදව් කරන්නේ අන්නේ අදාළ දේ කතා කරන අයට හොඳ අවස්ථාවක් දීලා අනික් අයට ඒ හරහා ක්‍රමවේදයක් සහ sannivedanayak උගන්වලා අනික් අය මන්දෝත්සාහය කරන්නේ කරුණාකරලා මේ පාරට පෙතට වැටෙන්න. වැටුනොත් අපි දෝතින් බාර ගන්නවා. එහෙම නැත්නම් අපි ඒ වෙනුවට වැඩමුළු සංවිධායක කෙනෙක් කරා මේක හඳුන්වා දීමෙන් ප්‍රශ්න උත්තර දීමෙන් කටයුතු කරනවා මිසක්ක අපි මේකට වෙලා ගන්නෑ කියලා මේ පණිවිඩේ ගියොත් මේ අවුරුදු ගාණක් කරගෙන ගිය බහන වැඩපිළිවෙලේ මම හිතනවා ගුණාත්මක වෙනසක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වන්වනේ පැත්තෙන් බලනවා අපි අද පටන් අරගන්න 113 වෙනි රිට්‍රීට් එක. ඒ නිසා අපි මෙතෙක් කරපු හැම එකකින්ම ලැබිච්ච අඩුපාඩු හදාන හදාන හදාන ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉතින් යනකොට ඉස්සරහට ඒ වැඩමුළු සංවිධායකයන් අතර ලස්සන ගුණයක් එනවා. ඕනෙම අලුතෙන් ආපු කෙනෙක් අන්නේ පිටට වැටෙන්නේ බණහරහ නෙවෙයි, සක්පනහරහ නෙවෙයි, පරියංකහරහ නෙවෙයි ධර්ම සාකච්ඡාහරහ. ඒක නිසා මේ වගේ තැනකදී தත්ත්වයේ ඉහළ දක්ව ගන්න ඕනේ නම් අපි මේ ධර්ම සාකච්ඡා මේ විදිහට තේරුම් ගන්න වර්ග වර්ගීකරණය කළ කරන්න ගියොත් මං හිතනවා මෙතෙන් දෙන කෙනාට අමතර කතා නතර වෙයි. අදාළව භාවනාවේ යනවනම් කාරණා විසඳෙයි. එහෙම නැති ප්‍රශ්න නිකම්ම පැත්තකට දමාවි. අනුකම්පා කරන්න පුළුවන් නම් වැඩමුළු සංවිධායක එයා කියලා දෙවි. එතකොට මම හිතනවා ගුණාත්මක දියුණුවක් ඇති වෙයි කියලා මම අර කලින් කියපු යෝගාවචරගේ පෞද්ගලික භාවනා ජීවිතයේ ගුණාත්මේ වගේම ස්ථානික භාවනා මධ්‍යස්ථානික ගුණාත්මේ නගින්නත් මේ කාලීන ධර්ම සාකච්ඡා ඉතාම අවශ්‍යයි. ඒ කාලීන ධර්ම සාකච්ඡා කියන්නේ කිලෝරක් නැති මාතෘකාණුව කතා කරන එක නෙවෙයි. අර වැඩමුළුව මුලදී හඳුල්ලා දෙන මූලික කමඨාන උපදේශ පන්තියට අදාළ භාවනා කරපු කෙනාගේ තොරතුරු මිස අනිත් ඒවා අපි ධර්ම සාකච්ඡාට ගන්නෑ. ඉතින් මේක ප්‍රායෝගික කෙලවරක්. මේක තමන්ගේ ජීවිතයට ඇතුල් කළොත් ඔය පෞල් ජීවිත කණායට කන්තෝරුවක් ආයතනයක් නඩත්තු කරන අයට ඔය කවුරු මොන විදියෙන් මේ මාතෘකාට අදාළව නැතිව පිට කතා කරත් ඒ ස්ථානයේ සහ සංවිධානයේ ගුණයක් ඇති කරගන්න මේ සාකච්ඡා ක්‍රමය එහෙම නැත්නම් මේ කියන විමර්ශා බුද්ධිය ඉතාමත්ම අත්‍යවශ්‍යයි ඒ විතරක් නෙවෙයි ඒක තාම දුර්ලභ දෙයක් ලෝකේ. ඒ නිසා මේ භාවනාව කියලා කියන්නේ එක්කෙනෙක් නිවන් දක්කන වැඩක් පිළිවෙලක් නෙවෙයි. මේ පරිසරයත් ආචාර ධර්මත් හදාගෙන පුදුල චරිතේ ලොකු අභිවෘද්ධියක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ මංගල සූත්‍රයේ අවසාන දිහාවට බුදුරජාණන්සේ මේ ඉදිරිපත් කරන කරුණු අර ඔක්කොම මෙතෙක් කල් සාකච්ඡා කරන අපි වගේදී පින්ඩාර්ථයේ තියෙන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම මේ ඉදිරියට තමන් ප්‍රශ්නයක් නගනවා නම් හෝ උත්තරයක් දෙනවා නම් හෝ කතා කරනවා නම් මේ කතා කරන්න හදන දේ පිළිබඳව පුංචි වගකීමක් කරගන්න. ආවට ගියට කතා කරන්න එපා. ඒකට මන් දැකලා තියෙන හොඳම දේ තමයි එක්ක කතා කරන දේ ලියන්න නැත්තම් ලියන්න ලියපු දෙයක් කතා කරන්න. එතකොට ඒක වාර්තාගත වෙනවා. ඊට පස්සේ පෞද්ගලිකත්වයේ ඉක්මවල ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේක සියලු දිනාටම තමන් ගැනත් බාහිර ශාසනය ගැනත් කල්පනා කරලා විවේකීව වටහා ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරන්න මම බලාපොරොත්තු වෙනවා මේක කාලේන ධර්ම සාකච්ඡායට තේ කරපු දේනාවක් වශයෙන් වාර්තාගත වෙනවා අසාගෙන හිටපු සීල දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා